දෙදස් දොළහ වසරේ නවවෙනි මාසේ දා හතරවෙනිදා භාවනා වැඩසටහන අපි මේ වැඩසටහනෙන් සාකච්ඡා කරන්නේ නිවන පිහිටි තැන පිළිබඳව එහෙමත් නැත්නම් නිවීම අවබෝධ කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව. ඒකේ පියවර කීපයක් තියෙනවා. ඒ පියවරෙන් පියවර තමයි කෙනෙකු දියුණු පමණු වෙන්න ඕන. ඉතින් මාහට එහි යම් කොටසක් ජීවිතය කියන්නේ මහරහත් භාවයට දක්වාම ගොඩනගන්න බැරි වුණත් ඒ ආර්ය භූමිය කරා පිය නගන වැඩපිළිවෙලේ මාවත ගැන කියාදීමේ හැකියාවක් තියෙනවා කියන විශ්වාසයෙන් පින්නතුන්ට මේ කරුණු කාරණා පොතපත උදාහරණයට ගනිමින් ඒ වගේම මාහැඟි කරුණු කාරණා පින්නතුන්ට ප්‍රකාශ කරනවා. බොහෝම අපූර්ව විග්‍රහයක් කරලා තියෙනවා අපේ රේණුකාණි චන්ද විමල මහානායක හාමුදුරුවෝ. සොයදින් මහනිකායේ ආරම්භක කතෘන් වහන්සේ තමයි රේණුකාණි චන්ද විමල නායක හාමුදුරුවෝ. කියන්නේ මගේ නායක ස්වාමීන් වහන්සේ නිකාය නායක හාමුදුරුවෝ උන්වහන්සේට බොහෝ ගෞරව කරනවා මුළු මහත් ලෝකයේම බෞද්ධයෝ අපේ හාමුදුරුවෝ මිලින්දම් ප්‍රශ්න කියන ග්‍රන්ථයෙන් උපුටා ගැනීමක් කරලා ලස්සන කාරණයක් කියලා දෙනවා මේක හොඳින් අහන්න නුවණින් අහන්න අහලා තේරුම් ගන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න පුළුවන් නිවන පිහිටි තල පිළිබඳව ප්‍රශ්නෝත්තර කතාවක් මිරින්දා ප්‍රශ්නේ එන්නේ ඒ මෙසේය ස්වාමීනි නාගසේනයන් වහන්සේ නැගෙනහිර දිසාවේ හෝ දකුණු දිග හෝ වස්කාහිර දිග හෝ උතුරු දිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ නිර්වාණය පිහිටි ප්‍රදේශයක් ඇන්දයි මිලිඳු රජු තුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් විචාලය. දැන් ඕක තේරුම් ගන්නකො. මොකක්ද අහන්නේ මේ නාගසේන හාමුදුරුවන්ගේ මිලිඳු රජු නිවන උඩු දිසාවේද එහෙම නැත්නම් මේ පොළොව යට දිශාවේද? එහෙම නැත්නම් උතුරේද දකුණේද ඈ සරස වටේ කොයි බහරි තැනකද යම් කිසි පැත්තකද තියෙන්නේ කියලා විමසුවා. දැන් එහෙම විමසීමක් ඔබෙන් කළොත් නිවන කොහෙද තියෙන්නේ කියලා ඔබට දෙන්න පුළුවන් පිළිතුර මොකන්ද? ඔව් නිවන තියෙන තැනක් පිහිටි තැනක් නැහැ. සමහර අය කියනවා හදවත තුල තියෙනවා. තමා තුල තියෙනවා කියලා කියනවා. උන්ට වැරදි. නිවන පිහිටි තැනක් නැහැ. එකල්හි නාගසේන තෙරුන් වහන්සේ මහරජ නගිනහිර දිසාවේ හෝ දකුණු දිග දිසාවේ හෝ බස්නාහිර දිසාවේ හෝ උතුරු දිග දිසාවේ යට සරස හෝ නිවන පිහිටා අති පෙදසක් නැත යයි වදාළසේක මේ කොයිම පැත්තකවත් නිවන නැහැ කියලා දේශනා කළා ඊට පස්සේ මිලිඳු රජුරෝ නැවත ප්‍රකාශ කරනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ නිවන පිහිටි තැනක් නැත්නම් නිවනකුත් නැත. නිවන පිහිටි තැනක් නැත්නම් නිවනකුත් නැත කියලා ප්‍රකාශ කරනවා. ඉතින් විවිධ කරුණු ගෙනල්ලා දැක්කුවා. මේ ලෝකේ හැම දෙයක්ම මේ හේතු ඵලනේ ඒ හේතුවක් තියෙනවා නම් ඒ ඵලයක් තියෙනවා ඵලයක් තියෙනවා නම් ඒ ඵලය හටගන්න විදියක් තියෙනවා හේතුඵල ධම කියලා කියන්නේ ලෝකයේ ධර්මය ඈඳෙලෙන්නේ ලෝකේ ධර්මයේ හේතුඵල ධර්මය කියලා කියන්නේ. හේතුඵල නිරෝධයක් තමයි ලෝකෝත්තර ධර්මය. හේතුවක් ඵලයක් දෙකම නිරෝධ අවස්ථාවක්. එතන හේතුත් නැහැ ඵලත් නැහැ. හේතුඵල නිරෝධයක්. ඒ විදිහට ප්‍රශ්න කළාට පස්සේ නැවතත් එකල්හි නාගසේන තෙරුන් වහන්සේ විසින් මහරජ නිවන පිහිටි තරක් නම් නැත. එහෙත් නිවන නම් නිවන නම් ඇත්තේමය. මනාකොට පිළිපන්තනත්තා යෝනිසෝ මනසිකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්නේය. මේක කියලා නෑ මේ භාවනාවෙන් කියලා නෑ. මෙතන කියලා තියෙන යෝනිසෝ මනසිකාරය. එදා නිවන් දැක්කේ භාවනාවෙන් නෙමෙයි. යෝනිසෝ මනසකාරේ. භාවනාව කියන දේ අර Hindu ක්‍රමයට නෙමෙයි බුදුදහමේ කලේ විදර්ශනා භාවනා. කියන්නේ විමසා බැලීමේ භාවිතාව. විදර්ශනා භාවනා. එතකොට අර Hindu භාවනා ක්‍රමයට අනුව නෙමෙයි. එදා තිබුණේ අරමුණක හිත පිහිටවලා ඒකෙන් ධ්‍යාන වඩලා නේව සංඥා නා සංඥාත යන එකට කියනවා සමත භාවනාව කියලා. එතකොට සමත භාවනාවෙනුත් යමක් කෙරෙනවා. සමත භාවනාව කරපු පිරිසක් බුදුදහමට ඇවිල්ලා නිවන් දක්කා. හැබැයි එතෙන්දී ප්‍රයෝගී කරගත්තේ විදර්ශනා භාවනාව. සිතේ ඒකාග්‍රතාවයකුත් මුල් නගා ගැනීමත් හොඳයි විදර්ශනා භාවනාවට පහසුයි. මොනව ගැනද විදර්ශනා කරන්නේ? ලේ ඇඩ මස් නහර පිළිබඳව නෙමෙයි. මොනව ගැනද? ආ? තමා ගැන නෙමෙයි. සිත ගැනත් නෙමෙයි. කය ගැනත් නෙමෙයි. අනිත්‍ය ගැනත් හැබැයි අනිත්‍ය කියන ගැඹුර හොයාගෙන ගියොත් ඒක තමයි සාමාන්‍යයෙන් ඒ අනිත්‍යයි කියලා ලෝක විවහාරයේ තියෙන ඒ අනිත්‍ය ගැන නෙමෙයි. විදර්ශනා කරන්න ඕන නිවන ගැන. විමසා බැලීමනේ අපි හොයන්න ඕන කයක් හොයාගන්නද අපිට ඕන? නෑනේ. දැන් පුංචි ළමයි බෝල ගහනවා. එයා හොයලා බලනවා. මොකද්ද හොයලා බලන්නේ? බෝලේ. එයාට උමනා කරලා තියෙන්නේ මොකද්ද? බෝලේනේ. ඒ වගේ අපිට උමනා කරලා තියෙන නිවන නම් අපි හොයා බලන්න ඕන කයවත් හිතවත් වෙන දෙයක් නෙමෙයි. අපි හොයලා බලන්න ඕන නිවන පිළිබඳව නිවන කොහොමද කින් කුසල ගවේෂි කින් සත්‍ය ගවේෂි එහෙමනම් දැන් මෙතෙක් කාලයක් විදර්ශනා කරපු එක හැමමග වෙනස් කරන්න වෙනවා දැන් ඉඳලා හොයන්න නිවන නිවන කොහේද තියෙන්නේ කොතනද තියෙන්නේ කියලා පරේක්ෂණය කරන්න හොඳයි. ටික වෙලාවක් අපි විදර්ශනා කරමු. නිවන උඩ යට මේ සතර දෙස සරස සියලු ප්‍රදේශයන් වලින් නැත්තම් ඒ සියලු ප්‍රදේශයන් තුලම පිහිටලා නැත්තම් නිවන මොන වගේ ස්වභාවයක පිහිටලා ඇන්ද කියලා තාම සුළු වෙලාවක් පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරයෙන් ඒ ගැන විමසා බැලීමක් කරනවා නිවන පිහිටා ඇති තැන පිළිබඳව. හැමෝම බලන්න ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරය යොදවලා ටික වෙලාවක් ඒ විමසා බැලීම සිදු කරන්න. හොඳයි සාදු සාදු. ස්ථානයක තනක පිහිටා නැති නිවන කෙනෙකුට පින්වන්න පුළුවන් කමක් නැති නිසා තමම්ම විමසා බලා යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධ කරගන්නවා විනා වෙන අන්ක්‍රමයක් නැහැ. ඒ නිසා කෙනෙක් ඉස්සල්ලා උත්සාහ කරනවා නම් මේ නිවන ගැන දැනුවත් වෙලා පස්සේ නිවන අවබෝධ කරගන්න කියලා ඒක කරන්න බෑ. නිවන ගැන දැනුවත් වීමයි නිවන අවබෝධ වීමයි එකවරයි සිද්ධ වෙන්නේ. එකවර සිද්ධ වෙන්නේ. එක මොහොතකදී. හරියට මෙහා යුරේ ඉඳගෙන එහා පැත්තේ උරට පනිනවා වගේ වැඩක්. ඉන්පසුව තමයි එහා පැත්තේ උරේ ස්වභාවයේ තනත්ත දැනගන්න. දැක ගන්න. ඊළඟට උදාහරණයක් දක්වනවා මනාකොට පිළිපන් තනත්තා යෝනිසෝ මනසිකාරේ නිර්වාණය සාක්ෂාත් කරගන්නේ මහරජා ගින්න නම් ඇත්තේ එහෙත් එය පිහිටි තැනක් නැත්තේ. ලී දෙකක් ඇතිල් වීමෙන් එය ලැබෙන්නේය. මහරජ එපරිද්දින්ම නිවන ඇත්තේය එය පිහිටි තැනක් නැත්තේය. වනාකොට පිළිපන්නා වූ තැනැත්තා යෝනිසෝ මනසිකාරයෙන් ඒක නිර්වාණය සාක්ෂාත් කරන්නේය. දැන් ගිනි පෙට්ටියක් අපිට සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. ලයිටරෙත් සාක්කුවේ දාගෙන යනවා. ඒකේ ගින්දර තියනවද? ගින්දර නෑ. ගින්දර තිබ්බනම් සාක්කුව පිච්චෙනවනේ. ගින්දර නෑ. නමුත් ඒකේ ගින්දර උපදවා ගන්න පුළුවන්. ඇත්තෙන්ම අපි අහුවොත් ඒ වෙඩි බෙහෙත් වල ගින්දර තියනවද? ඒ වෙලාවේ නෑ. ඒ වෙලාවේ නෑ. ලී කෑලි දෙකක් ගත්තොත් ඒ ලී කෑලි දෙකේ ගින්දර තියෙනවද? නෑ. ඊට පස්සේ ගල් ගෙඩි දෙකක් ගත්තොත් ඒ ගල් ගෙඩි වල ගින්දර තියෙනවද? නෑ. නමුත් හයියෙන් එකට ගස්තනය කළොත් ගින්දර මතුවෙනවද නැද්ද? ගින්දර මතුවෙනවා. ඒ වගේ දෙයක් හැටියට නිර්වාණය පෙන්වනවා. ඒක කොයිබකවත් පිහිටලා නැහැ. දැන් ගින්දර කොහෙද පිහිටලා තිබ්බේ? කොහොවත් පිළිටලා තිබෙන දෙයක් නෙමෙයි ගින්දර. ක්‍රියාදාමයක් හැටියට මනස උපදින. ඒ වගේ දෙයක් නිර්වාණය කියලා කියන්නේ. කියලා මේ මහරජතුමාට කියලා දුන්නා. මේ පරම සත්‍ය මහරහතන් වහන්සේ නමක් විසින් තාම උදාාර ලෙස ප්‍රකාශ කරලා තියෙනවා අර තේරවාද ධර්මයේ තුල තියෙන මේ වැරදි අඩුපාඩුකම් ගැන පවා මේ මේ නාගසේන මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. තේරවාද කියන්නේ මේ තෙරුන් වහන්සේලා පසුව ලියා කියාගත් ධර්මයේ තියෙනවනේ. ඒ නිසා ඒ අටුවාචාරීන්ගේ යම් යම් මතවාද වලට අනුව ලියපු කියපු දේවල් තියෙන ඒවයි තියෙන වැරදි පවා මේ මිලින්ද ප්‍රශ්න ග්‍රන්ථයේ චෙන්තන් වලදී මේ මේ නාගසේන මහරහතන් වහන්සේ මඟ පෙන්වලා තියෙනවා. ඉතින් ඕවා අපි සමහර අයට කියන්න ගියාම මේ ඒගොල්ලෝ උරණ වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සැබෑම ස්වභාවය කියලා දීලා තියෙනවා මේ නාගසේන මහරහතන් වහන්සේ. ඊටාම නිවැරදිව. ඉතින් දැන් මේ පින්නතුන්ට මේ සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මේ සත්‍ය පිළිබඳව, මේ මඟ පිළිබඳව විශ්වාසයක් තියෙනවා නම් පින්නතුන්ට අපි දෙන ඒ භාවනා කර්මස්ථානයක් වැඩිම තුල ඒ විශිෂ්ට වූ ධර්මය කෙනෙකුට ඇඟිල්ල දික් වා දික් කරලා පෙන්වන්න බැරි. නමුත් තියෙන ධර්මතාවය. තර්ක කරන්න આવොත් එහෙම මේක මේක හරියද මේ මේ පෙන්වන්න බෑ කරුණු පෙන්වන්න බැරි දෙයක්. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ දෙයක්. හටගෙන එතන ප්‍රත්‍ය වෙනවා ඔව් නැති දෙයක් හට ගන්නවන්න පුළුවන් ඒ කියන්නේ කොහොමද නිවනට සමානයි කියන එක තමයි පෙන්වන්නේ නිවනත් ඒ වගේ උපදිනවයි කියලා පෙන්වන්නේ එහෙම නැතුව බැලක් වගේ කියන එක නෙමෙයි ඒ ආකාරයෙන් උපදින දෙයක් කියන එක උපදින දෙයක් කියන්නේ ඒ කියන්නේ ඒ ඉපදීම නෙමෙයි මෙතෙන්ද කියන්නේ නිර්වාණය උපද්දවා ගැනීම පිළිබඳ දැන් ඔව් දැන් දැන් මෙහෙම කියමු දැන් මේ අද්දික ගත්තාම මේ අතේවත් මේ අතේවත් හඬක් කියලා දෙයක් නැහැ. නමුත් අපි එහෙම කරාම හඬක් එනවා. හඬක් ආවා. ඉතින් හඬ කොහෙද තිබ්බේ? තිබ්බ තැනක් නැහැ. තිබ්බ තැනක් ඔව් සිතත් එහෙම තමයි. සිතත් හැම මොහොතකම ඒ ස්පර්ශ ධර්මතාවේ පස්සපච්චය වේදනා. වේදනාව කියන්නේ හඬ. වේදනාව කියන්නේ හඬ. ඒ වේදනාවේ තියෙන ස්වરૂප ලක්ෂණයට තමයි එයා ඒක දුකක් කරගන්නෝ, එයා ඒක සපක් කරගන්නෝ, කලකදී සපක් කරගන්න දේ කලකට දුකක් කරගන්නෝ, කලකදී දුකක් කරගන්න දේ කලකදී සපක් කරගන්නෝ. හ්ම් සමහර අය Tamanට ආරක්ෂාව රැකවරණය දෙනකොට එයා හිතනවා අනේ මෙයා හරි හොඳයි මට ආරක්ෂාව රැකවරණය දෙනවා කියලා. සමහර අයට ආරක්ෂාව රැකවරණය දෙනකොට හිතනවා මේ මාව හිර කරනවා මේ මාව කොටු කරනවා කියලා. දැකනේ එකම දේ. එකම දේ කරනවා. එතකොට කාලයකදී මෙයා මට ආරක්ෂාව රැකවරණය දෙනවයි කියලා හිතාගෙන ආයි කාලෙකදී හිතනවා නෑ මේ මාව කොටු කරනවා මේ මාව හිර කරනවා කියලා හිතනවා. ඉතින් එහෙම දෙයක් තියෙන්නේ මේ ඈ එහෙම ස්වභාවයක් තියෙන. ඒ නිසා එකම වින්දනාත්මක ස්වභාවයක් මතුවෙනවා. ඊළඟට ඒක දිහා තමන්ගේ බුද්ධියෙන් සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් විඳිනවා. ඔව් හා ඔව් එතන ඔව් එතන නිවනට උදාහරණ නැහැනේ. ඉතින් නිවන කියන එක කොයි දිශාවේද තියෙන්නේ කියලානේ ඇහුවේ. එතකොට දිශාව කනන් නෙමේ නිවන තියෙන්නේ කොයි බවත් තැනක පිහිටලා නෙමේ නිවන තියෙන්නේ. ඒක මෙන්න මේ ආකාරයේ උදා මෙන්න මේ වගේ උපදින දේවල් ලෝකේ තියෙනවා. අන්න ඊට සමාන්තර ඉපදීමක් තමයි නිවන තුල ඇති වෙන්නේ කියන කාරණේ විතරයි තෙන්දි කියලා දෙන්නේ අර නිවන කියන ධර්මතාවයේදී සියලු ප්‍රත්‍යවීම් වලින් නිදහස් වෙන අවස්ථාව. සියලු ප්‍රත්‍යවීම් වලින් නිදහස් වෙන. ඒ කියන්නේ අශේෂ විරාග නිරෝධ. කියන්නේ ශේෂයක්වත් නැතිව කිසිවකට නොඇලෙන අවස්ථාවටපත් වුනහම නිරෝධයටපත් වෙනවා. දැන් ඔබේ සංඥාව මේ නිරෝධයටපත් වෙන්නේ නැති හේතුව කියන්න. එකක් අතහරිනෝ තව එකක එළඹ ගන්නවා. ඒකත් අතහරිනෝ තවත් එකක එළඹ ගන්නවා. ඒකත් අතහරිනෝ තවත් එකක එළඹ ගන්න බලන්න ඔබ හොඳට. එයත් අතහරිනෝ ආයෙ තව එකක එළඹ ගන්න. එළඹ ගැනීමකින් තොරව අතහැරීමක් යම්කිසි මොහොතකදී සිදු වුණොත් මේ මනසේ සියලු සියලුම පද්ධතිය වෙන්න ඕන. අන්න මේ මොහොතේදී අශේෂ විරාග නිරෝධ. ඒක භෞතික ලෝකේ ක්‍රියාත්මක කරන දෙයක් නෙමේ අධ්‍යාත්මිකව ක්‍රියාත්මක වෙන දෙයක්. එහෙම නැතුව මේ මේ ගෙදර දොරේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. නිසා එහෙම පටලවා ගත්තාම හිතනවා අපි දරුවන්ට සලකන්න ඕන, මහත්යට සලකන්න ඕන එහෙම. ඒවයි ගැටලුවක් නේ මේ කතා කරන්නේ. මේ මනසේ ගලා යන චිත්ත පරම්පරාවේ ස්වභාවය. ඒ වගේම අපේ මතු පිටින් තියෙන සිතවිලි පද්ධතිය ගැටලුවක් කරගන්න එපා. ඊට වඩා ගැඹුරින් තියෙන අර විශාල කෙලෙස් බලවේගය තමයි නැති කරන්න ඕන ආත්ම දෘෂ්ටිය. එහෙම නැතුව ඔබ ක්‍රියාදාමයකට බැස ගන්න එපා මේ මම සිතුවිලි එකකින් එක නැති කරන්න ඕන. මේමයි මෙහෙමයි කියලා එහෙම ප්‍රතිපත්ති ගන්න එපා. මේ සියලු ප්‍රතිපත්ති වලින් ඇත්ත වශයෙන්ම නිදහස් වීමක්. ප්‍රතිපත්තියක් නෑ. සියලු ප්‍රතිපත්ති වලින් නිදහස් වෙනවා. සර කිසිම දෙයක් නැහැ. කැනැලීමක්, බැඳීමක්, ගැටීමක් නැහැ. මේක අපි ඊටාම් පැහැදිලි කර ගැනීම සඳහා හරි සරල භාවනාවක් දෙනවා. ඒ භාවනාව පොඩ්ඩක් කරන්න මම හිතුව ඔයත් පොළඹවන්න ඕන කියලා. දැන් අපි ගමු මොකක් හරි වස්තුවක් අතට ගන්න මොකක් හරි එකක්. මොනවාරි ලේන්සුවක් හරි පෑනක් හරි බෝතලයක් හරි මොකක් හරි ගන්නකො අතට ගන්න සාක්කුවේ දෙන ෆෝන් එකක් උනක් කමන්න එකක් ගන්න මොනවා හරි භාණ්ඩයක්. හ්ම්. එකක් හරි එකක් ගන්න. දැන් ඒ ගත්ත දේ තමන් මෙහෙම අතමත මෙහෙම ඉස්සරහන් තබාගෙන මේ විදියට අතුන් තියාගන්න මෙහෙම ඉස්සරහින් හරි. දැන් බලන්න මේ හැමෝගෙම අතේ තියෙන්නේ নানা විද දේවල්. ඒ වගේම මම හිතනවා මිනිස් සිතෙත් එකිනෙකාට විවිධ වූ নানা විද දේවල්. මෙයා ගත්ත දේ නෙමේ අනිත් කෙනා ගන්න. එයා ගත්ත දේ නෙමේ අනිත් කෙනා අරගෙන තියෙන්නේ. ඕකම තමයි අපේ ආධ්‍යාත්මික සිතේ ස්වභාවය කියන එකට. හැබැයි එක දෙයක් වෙලා තියෙන හැමෝගෙම එක සමානව. මොකද්ද? හැමෝම යමක් අරගෙන තියෙන මොනවා හරි යමක්. ගත්ත දේ තුල වෙනසක් තිබ්බට යමක් අරගෙන තියෙන. ඒ කරුණේදී සමානයි. හැමෝම යමක් බර දෙයක් අරන් ඉන්නවා. ඒ වගේම කෙනෙක් සැහැල්ලු දෙයක් අරගෙන තියෙනවා අතර තව කෙනෙක් ටිකක් බර දෙයක් අතට අරගෙන තියෙන. ඔය දේම තමයි පුජ්‍යල මානසිකත්වයේ කෙනෙක් ටිකක් බරට ජීවිතේ උපාදානය අරගෙන තියෙනවා. තවත් කෙනෙක්ගේ සැහැල්ලුවට තියෙනවා. ඉතින් මේ මොහොතේ බර දේවල් සැහැල්ලු දේවල් ගත් එක අනුව කියන්න බෑ. <laughs> තමන්ගේ උපාදාන ශක්තිය ඔය විවිධත්වයේ තියෙනවා. ඒකත් තේරුම් ගත්තනේ දැන්. හරි. දැන් මෙහෙම අතින් ඔහොම ඉස්සරහට ඔහොම තියාගන්නකො. හරි. තියාගත්තට පස්සේ මොකද? ස්වල්ප වූ හෝ මෙහි බරක් තිබෙනවා. ඒක දැනෙනවනේ Tamanට. ඔව්. දැන් අපිට ඌමනයි මේ අත මනසන අතමත තියෙන මේ භාණ්ඩය සංස්කාරක ධර්මයන සංඛාර නිරෝධයක් කරන්න වමනාන මේ මනස නිරෝධයටපත් කිරීම සඳහා අපි ගන්න ක්‍රියාමාර්ගය අපි ඒක මෙහෙම අතින් බිමට වටනවා පොඩ්ඩක් අතැල්ල කරලා ඒක බිමින් වට්ටනවා. වැට්ටුවට පස්සේ දැන් බලන්න අපේ යතේ තියෙන ස්වභාවය. අන්නාර දැන් ඉතින් මුකුත් නැහැ. එහෙමනම් අපි ළඟ තියෙන මේ උපාදානය වට්ටන්න විතරයි තියෙන්නේ. නිවන කියලා මේ උපාදානයේ අතේ තියාගෙන නිවන කියලා වස්තුවක් ධර්මයක් කාරණයක් හෙව්වට වැඩක් තියෙනවද? නෑ මේ අත්ලෙහි තියෙන දැවෙන ගිනි පොකුර වටන බර එන්න භාණ්ඩය වටන එක විතරයි කරන්නේ තේරුණාද දැන් එතකොට තේරෙනවනේ නිවන හොයාගන්න ක්‍රමය පොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොයාගන්න ක්‍රමයට නෙමෙයි නිවන හොයාගන්න ක්‍රමය වෙනස් ඒ නිසා මේ අතේ තියෙන දේ මෙහෙම වටනවා වට්ටුවට පස්සේ හිතේ තියෙන මේ උපාදාන ස්කන්ධේ හැටියට රඳවගත්ත දේ වටනවා. වට්ටුවට පස්සේ මොකද වෙන්නේ? ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. ඇත්තටම අපේ හිතේ සැබෑ ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. හොඳයි මේ නිවන තවත් තියෙන විදියක් ඔය ආශ්‍රිතව මම කියලා දෙන්නම්. දැන් ඕක ඉස්සරහින් තියාගන්නකෝ තමන් කොයි බහරි ඉස්සරහින් පේන තැනකින් තියාගන්න ඉස්සරහින්. හරි. දැන් ඉදිරියේ බැලුවාම ඔබට කුමන හෝ වර්ණයකින් කුමන හෝ වස්තුවක් භාණ්ඩයක් ඔබට දැర్శණය වෙනවා. මට දැర్శණය වෙනවා ආ තැඹිලි පාට හොඳයි ලේන්ස් වක් මට දැర్శණය වෙනවා. ඔබත් කල්පනා කරන්න මේ පාටින් මෙහෙම වස්තුවක් මට පේනවා කියලා හිතන්න. හරි. දැන් මේ විදියේම විවිධ වූ කරුණු නොයේද ලෝකයේ අපිට දකින්න අහන්න විඳින්න තියෙන හැම දෙයක්ම මේ විදියමයි වර්ණය වෙනස් වෙනවා හැඩය වෙනස් වෙනවා ප්‍රයෝජනවත් වෙන ආකාරය වෙනස් වෙනවා නමුත් මේ ආකාරයේම දේවල් තමයි ලෝකේ තියෙන හැම දෙයක්ම ඒවයි වර්ණය විතරක් වෙනස් වෙනවා ඒකේ ඝනත්වය වෙනස් වෙනවා එච්චරයි නමුත් මේ වගේ වර්ණයත් හැඩයක් තියෙන දෙයක් හම්බෙන්නේ. හරි. ඊළඟට අපි කියනවා මෙවැනි වර්ණයකින් මෙවැනි හැඩයකින් යුක්ත දෙයක් මේ ඉස්සරහා තිබෙනවා ඇත කියන අර්ථයට එනවා මොන අර්ථයට දෙන්නේ ඇත කියන අර්ථයට එනවා දැන් තමන්ගේ බාණ්ඩ දිහා බලා ගන්න බලලා ඇත තමන්ම හිතන්න මේ පාට ලෙන්සුවක් මේ කළු පාට ෆෝන් එකක් මොනවා හරි ඒ තියෙන දේ ගැන හිතන්න හරියි ඊට පස්සේ මේක කවුරු හරි හොරකම් කරගෙන යනවා. එහෙම නැත්නම් ජලයෙන් ගින්නෙන් විනාශ වෙනවා කියලා අපි හිතමුකෝ. කවුරු හරි මේක පැහැරගෙන ගියා. එහෙම නැත්නම් ජලයෙන් හරි ගින්නෙන් හරි මේක පිච්චිලා ගියා. ඈ එක්ක ජලයෙන් ගහගෙන ගියා. එහෙම නැත්නම් ගින්නකින් පිච්චිලා ගියා. ඊට පස්සේ අපි මොකද කියන්නේ? දැන් අපි ඒක පැත්තකින් අපි තියමුකෝ. දැන් ඒක ගත්ත දේ පිටිපස්සෙන් තියන්නකෝ. හරි. දැන් ඒක අපි ගින්නෙන් පිච්චිලා ගියා. ආයෙත් ගන්නත් බෑනේ ගින්නෙන් පිච්චිලා ගියාට පස්සේ. ආයෙ හදලා ගන්නද ඒක? ඒ වගේ වෙන එකක් ගන්න පුළුවන් ඒක ගන්න බෑ. හරි. දැන් මොකද කියන්නේ? ඒක ගින්නෙන් පිච්චිලා ගියා. දැන් අපි ඉන්නේ මොකද්ද? ඒක ගින්නෙන් පිච්චිලා ගියා කියලා අපි කරන්නේ මොකද්ද? අර අනාගත සංඥාව මතක් කරගෙන වර්තමානයේ ඉස්සරහා බලනවා. බලනකොට මොකද පේන්නේ? මුකුත් නැහැ. මුකුත් නැහැ. ඉස්සර මෙහෙම දෙයක් තිබ්බා. දැන් ඒ දේ නැත කියන සංඥාවෙන් අපි ඉන්නවා. ඉස්සර මට ඇත කියන සංඥාව තිබුණා. දැන් මට නැත කියන සංඥාව තියෙනවා. මේ ලෝකේ මිනිස්සුયો සමහර දේවල් නැති වුනහම දුක් වෙනවා. ඒත් සමහර දේවල් නැති වුනහම සතුට වෙනවා. එහෙමත් තියෙනවනේ සමහර දේවල් නැති වුනහම දුක් වෙනවා ඒත් සමහර දේවල් නැති වුනහම සතුටු වෙනවනේ එහෙම දේවල් තියෙනවා ඒ ඒ ස්වභාවයක් ඒ කියන්නේ Tamanට කරදරයක්ව තියෙන ලෙඩක් රෝගයක් නැති වුනහම සතුටු වෙනවනේ නේ <laughs> දැන් තුවාලයක් නැති වුනහම සනීප වුනහම සතුටු වෙනවනේ ඒ වගේ සමහර දේවල් නැති වුනහම දුක් වෙනවා සමහර දේවල් නැති වුනහම සතුට වෙනවා දැන් ඔබ ඉදිරියේ තිබිච්ච දේ නැති වුණා නැති වුණාට පස්සේ දැන් ඔබට නැහැයි කියන සංඥාව තියෙනවා නැහැයි කියන සංඥාව ඔස්සේ සතුටක් දැනෙවි එහෙම නැත්තම් දුකක් දැනෙවි දැන් අපි හිතනවා මේ ධර්මයේ තේරුම් කර ගැනීමට මේ ඉස්සරහා අපි අර ඇත කියන සංඥාව අපි තුලින් ඉවත් වුණත් දැන් එක සංඥාවක අපි රැඳිලා ඉන්නවා. මොකද්ද නැත කියන සංඥාවේ. ඉස්සරහට දැන් වැටලා තියෙන මොකද්ද? නැත කියන සංඥාවෙන් ඒ කොටස පිරිලා. නැත කියන සංඥාවෙන් ඒ කොටස පිරිලා. දැන් අපේ සංඥාවත් ඊට අනුගතව සංවේදී වෙනවා. එහෙමනම් ඒ සංවේදීතාවයේ තියෙන්නුත් නැත කියන සංඥාව නිසා. අපි මේ නැත කියන සංඥාවත් අපිට පුළුවන් නම් මල්ලකට දාලා අතින් අරගෙන අපි ඒක පැත්තකින් තියනවා වගේ ක්‍රියාවලියක යෙදෙමු. නැත කියන සංඥාවත් ඔබ අතින් අරගෙන පැත්තකින් තියන්න. හරි. ඇත කියන සංඥාවත් ගින්නෙන් පිච්චිලා ගියා. නැත කියන සංඥාවත් ඔන්න ගින්නෙන් පිච්චිලා ගියා. ඒකත් හොරු අරන් ගියා, ජලය ගහගෙන ගියා කියලා හිතා. දැන් ඔබ ඇත කියන සංඥාවෙනුත් එහා, නැත කියන සංඥාවෙනුත් එහාට ඔබ ආවා. දැන් ඔබ නතර වෙලා හිටපු ඉක්මවන්න බැරි තැනක් තිබ්බනේ නැත කියන සංඥාව. උතෙන්ට තමයි හැමෝම ඉන්නේ. ඊට පස්සේ කියන්නේ දුකයි දුකයි දුකයි කියන්නේ ඔන්න ඔතන. එහෙමනම් ඔබ නැත කියන සංඥාවත් අර ගින්නෙන් පිච්චිලා ගියා වතුරේ ගහගෙන ගියා හොරු අරන් ගියයි කියලා හිතාගෙන ඒකත් ඉවත් කරනවා. ඊට පස්සේ ඔබ එතන ඉඳලා පරේෂණය ආරම්භ කරන්න ඔබට පේන දේ ඔබට හැඟෙන දේ අපි සාකච්ඡාවට බඳුන් කරගමු. අන්න එතන ඉඳලා ඉදිරියට බලාගෙන බලාගෙන යන්න නොවනේ. යෝනිසු මනසිකාර්ය විදර්ශනාව වඩ아가ගෙන යන ටික වෙලාවක් නිහඬව එතනින් එහාට පරීක්ෂා කරගෙන ගියාම තමයි අපිට දිගින් දිගට මේ සත්‍ය සොයා ගන්න පුළුවන්කම තියෙන්නේ. අරමුණ තමයි කිසිදු අරමුණක් නැති අවස්ථාව. What is the point point is pointless. That is the point. මොකද්ද ස්ථානේ තමන්ට හිත එක කරගන්න තියෙන්නේ ස්ථානයක් නැති අවස්ථාව ස්ථානයක් නැති අවස්ථාව තමයි තමන්ගේ ස්ථානය ඒකට ස්ථානයක් නැති අවස්ථාවට ඔබට පුළුවන් ද ඔබේ ඔය තියෙන සංඥාව යොමු කරන්න බෑ. ඔබට ඒ ශක්තිය නැහැ. ඔබට තියෙන්නේ යම් කිසි සංඥාවක් ඇති තැනකට අවධානය යොමු කිරීමට පමණයි. ඔබට හැකියාව තිබෙන්නේ යම් කිසි රූපයක් තියෙන තැනකටමයි ඔබේ අවධානය යොමු කරන්න පුළුවන්. යම්කිසි රූපයක් පේනවා. රූපයක් නැති තැනකට ඔබට අවධානය යොමු කරන්න බෑ. දැන් අපි හිතනවා මේ කණු දෙක අතරේ මේ හිස් කොටසේ රූපයක් නැහැ කියලා. රූපයක් නැද්ද එතන? රූපයක් තියෙනවා. ආකාශ රූපේ එතන තියෙනවා. ශූන්‍ය සංඥාව එතන තියෙනවා. එතනත් රූපයක් තියෙනවා. එහෙමනම් කිසිවක් නැති තැනට අවධානය යොමු කර ගැනීම තමයි නිර්වාණය පසක් කර ගැනීම හැකියාව තියෙන්නේ. දැන් තේරෙනවානේ Tamanට හැකි කාර්ය සීමාව සහ Tamanට නොහැකි කාර්ය පිළිබඳව දැන් වැටහෙනවා ඇති. ඒ අසරණයි අපේ විඥාණය මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම හමු වේ. ඒ නිසා දැඩි උත්සාහයක්, දැඩි කැපවීමක් යොදන්න ඕනේ. එහෙම යොදලා ඒ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒ සත්‍ය මෙලව ජයග්‍රහණයක් පමණක් නෙමෙයි මුළු සංසාරෙම සතර අපායට යවන්න නැතුව තමන් සංසාරේ පවත්වන්න පුළුවන් පුදුමාකාර බලයක්. තමන් කැමැති පරිදි මේ සසර සැරිසරන්න පුළුවන් ඇති වෙන බලයක්. ඒක හරියට මම දකින්නේ තමන් කුලී රතයක ගමන් කරලා තමන්ට කියලා වාහනයක් ගත්ත දවසක් වගේ. නේද? කුලී රතයක් තියෙනකොට එහෙම යන්න බෑනේ. යාට එන්න පුළුවන් නම් ආව නැත්තම් නෑ. බඩනම් බහයි කියලා අපිව මග බස්සල හරි ගියා. කුලී රතේනේ. තමන්ගේ දෙයක් කරගත්තාම තමන්ට ඕන පැත්තට හසුරවගෙන යන්න පුළුවන් බලයක් හට ගන්නවා. ඒසයි තත්ත්වය අවබෝධ කරගන්න ඔය පරේෂණය දිගින් දිගටම කරන්න. අර ලී කෑලි දෙකක් එකට අතිල් වීමෙන් එහි රස්ණය උපදෙලා ගින්දර උපදිනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් වඩන්න කියන්නේත් එහෙමයි. ඒ ලබා දුන්නු දෙයි කර්මස්ථානය. නිවන් දකින්න උමනා කරන උපදේශය. ඒ උපදේශ උපදේශي දිගින් දිගටම වැඩි වීමෙන් ප්‍රතිඵල මොකද වෙනවා අපි සංස්කාරක ධර්ම හිතට එකතු කරලා වැඩන්නේ අසංඛාරික ධර්ම හිතට එකතු කරන්න ඕනේ. එතන තමයි ලෝකෝත්තර කුසලයේ කියන එක තියෙන්නේ. කුසලස්ස උපසම්පදා. කුසලයේ කියන්නේම ලෞකික දෙයක් නෙමෙයි ලෝකෝත්තර දෙයක්. පින කියන්නේ ලෞකික දෙයක්. පින කියන්නේ ලෞකික දෙයක්. කුසලයේ කියලා කියන්නේ ලෝකෝත්තර දෙයක්. දැන් Taman ඒ ටික වේලාවක් කරන ලද පරිශ්‍රණයේදී Tamanට ඇතිවෙච්ච ගැටලු සහ ලැබිච්ච ප්‍රතිඵල සහ Tamanට අදහස් වුණු දේවල් පිළිබඳවත් අපි සාකච්ඡා කළොත් තවත් නිවැරදි වෙයි කියලා මම හිතනවා. බලන්න ඔබේ මේ පරේෂණ එතල ඔබ ලැබුව අත්දැකීම් ගැන කියන්න බලන්න. පිනට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පිනට සිද්ධ වෙන දෙයක් නෙමෙයි ප්‍රඥාවට. ඒකට අපි ඉතින් පින කියන වචනේ යොදන ගන්නවා. ඉතින් කුමන හරි හේතුවක් ඒකට උපකාර වුණාම නමුත් තුහාම්දුරු පෙන්වේ මේ සඳහා මහන්සි වෙන්න, කැප වෙන්න. ඒ අයයි නිවන් දකින්නේ. හ්ම්. කල්පනාවක ඉන්න කෙනෙකුට ගිහිල්ලා අපි තට්ටුවක් දැම්මොත් එකපාරටම ගැස්සෙනවා. ගැස්සිලා මේ මට මේ හිතාගන්න බැරි නම් මම වෙන දෙයක කල්පනාවක හිටියේ කියනවා. එයා අර කල්පනාවෙන් කල්පනාවට මාරු වෙන වේගය වැඩි නිසා ගැස්සිල්ලක් ඇති වෙනවා. ඒක 아무තු දෙයක් නෙමෙයි. ඒක ඉතින් එහෙම කෙනෙක් කතා නොකලත් Taman තුලත් එහෙම වෙලාවල් තියෙනවා. ඔය එක පාට ඉඳලා එක කල්පනාවක ඉඳලා ඒකෙන් මිදලා මාරු වෙනකොට වෙන එකකට එහෙම ගැස්සෙන අවස්ථාවක් ඇති වෙනවා. ඔළුව වෙහෙස කරන්න වෙනවා. ඔළුවේ කැක්කුමක් දැනේ. මොකද ඔළුව මහන්සි වෙනකොට. ඒකෙන් අදහස් වෙනවා තමන සමහර අයට දැනෙනවා තමන්ගේ ස්නායු අවදි වෙන විදිය පවා. ඔව් ඊට පස්සේ දැන් ඔය සමහර පින්නතුන් කියන මේ මේ මහත්මයෙක් කිව්වා සයිනන්ස් මට මේ ඇකිලා තියෙන නහර නිකන් දිගෑරිලා ගියා වගේ මට දැනුණා කිව්වා. ඉතින් එහෙම දැනුණට මදි ඔළුවේ කැක්කුමක් නෙමෙයි අපි මේ <laughs> අවසාන ප්‍රතිඵල හැටියට ගන්නෙ. ඒ ඒ ගමම් මගේ යද්දී ඔළුව මහන්සි කරන්න වෙන නිසා කැක්කුමක් එනවා. ඒක මානසික ස්වરૂපයක් නිසාවත් රෝගයක් නිසාවත් ඇති වෙන දෙයක් නෙමෙයි. ඒක මම කිව්ව ස්වභාවය. ඒක ගණන් ගන්න එපා. ඒකට වැදකම් කරන්න යන්න උවමනාවකුත් නැහැ. ඒක ස්වභාවය. ඒකෙන් මොකක්වත් හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. හැබැයි වෙන රෝගයක් නිසා වෙන ඔළුව කක්කුම් තියනවා නම් ප්‍රෙෂර් එක නිසා ඒවට අපි වග කියන්නේ නැහැ. <laughs> ඒව තමයි බලාගන්න. ඒව වෙනම තීරුම් කරගන්න ඕන. හ්ම් දැන් මේ විදිහට මේ පරේක්ෂණය කරගෙන යද්දී මෙහි තියෙන අතහැරීමේ කියන ගුණය අසඤ්ඤත ගුණය සංඛාරික ගුණය අසඤ්ඤ තලය කියලා කිව්වහම ඒ නේව සංඥානා සංඥා තලය කියන එක නේ මේ බ්‍රාහ්මණයන්ගේ ධර්මයේ තියෙන මේක සංඥා නිරෝධයි අසඤ්ඤතයි වේදනා නිරෝධයි සංඛාර නිරෝධයි විඥාන නිරෝධයි ඒක තමයි pointless pointless point එකක් නෑ ස්ථානයක් නෑ හරි හරීම දේ වචනේ කියලා තියෙන ඔය අර එක්ටා ටොලේ කියන මහත්තයා තමයි වචනේ කියලා තියෙන්නේ what is the point point is pointless that is the point ඒක තමයි ස්ථානය කියලා එතුම කියන්නේ තාම ලස්සනයි එතෙන්ටයි අපි පැමිණෙන්න ඕන එතෙන්ට එන්න නොහැකි කමයි ඔය තියෙන්නේ එතෙන්ට ආවනම් එතනින් ඔබ අවදි වුණා නම් ඔබ කෙනෙක් හැටියට ලෝකයේ දකින්න එක එදා ඉඳන් අතර වෙයි. දැන් ඈතින් තියෙන ධර්මය ඒක තමන්ගේ කරගන්නයි හදන්නේ. හෙල්මට් එක ඈතින් තිබිලා වැඩක් නැහැනේ. අතේ පළඳගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ. ඒක ඔළුවේ පළඳ ගන්න ඕන. අන්න ඒ වගේ ඈතින් තියෙන ධර්මය තමන්ගේ කරගන්නයි හදන්නේ. ඊට පස්සේ ධර්මයේ ආරක්ෂාව තමන්ට ලැබේ. ඊට පස්සේ අර කිසිම ස්ථාවරයක නොපිහිටි ගුණය තමන්ගේ දර්ශනය තුල තමාගේ ඥානය තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒක තමයි සත්‍ය අවබෝධයට පරිවර්තනය වීම කියන්නේ සත්‍ය දැකීම කියලා කියන්නේ. ඒ සත්‍ය දැකීම ඇති වුණාට පස්සේ ධර්මයයි ඔහුයි කියන්නේ එක්කෙනෙක් බවට පත් වෙනවා. දැන් මම කියන්නේ එක්කෙනෙක් ධර්මය කියන්නේ තව දෙයක්. ධම්ම ජීවිනෝ කියන වචනේ එතෙන්දි පාවිච්චි කරා. ධර්මයේ ජීවිතේ වෙලා. ධර්මයේ ජීවිතේ වුණාට පස්සේ එයා ධර්මකාමී කෙනෙක්. ධර්මය තුල අධ්‍යාත්මය තුල ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා තමයි. බුදුහාමුදුරුවන්ගේ පුතෙක් බවට පත් වෙනවා. ඒක මොනතරම් වාසනාවක්ද? ඈ මාර්යාගේ පුත්‍රයෝ දූවරු වෙලා ඉන්නවට වැඩිය හොඳයි නේද? මාර දූවරු, මාර පුත්‍ර, මාර මිනිස්සු ඉන්නේ. නේද? අපි කියන්නේ නේ. යාන මාර මිනිහි කියලා කියන්නේ ඉතින් මාර මිනිස්සු තමයි ඔක්කොම. මාර්යාගේ මිනිස්සු. මාර්යාගේ ගැහණු ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න. පුත්‍රයෙක් වෙන්න නම් ඔබ ස්ථානය රැඳෙන ස්වභාවයෙන් නිදහස් වෙලා ස්ථානයක් නැති අවස්ථාවටපත් වෙනවා. සසංකාරිකයි අසංකාරික තැනට මාරු වෙන්න ඕන. සංඥා සහගතයි සංඥා නිරෝධයට එන්න ඕන. විඥාන සහිතයි විඥාන රහිත වෙන්න ඕන. උපාදාන සහිතයි උපාදාන රහිත වෙන්න ඕන. නැති වෙන්න ඕන උපාදාන. ඉතින් නාම රූප සහිතයි නාම රූප නිරෝධය ඇතින්දී. පොයින්ට් එකක් නැහැනේ. ස්ථානයක් නෑ නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධය. සලායතන සහිතයි සලායතන නිරෝධයි. ස්පර්ශ සහිතයි ස්පර්ශ නිරෝධයි. අශේෂ විරාග නිරෝධ ශේෂයක්වත් නොමැතිව නොඇලීමක් ඇලීමක් ගැටීමක් නැතුව නිරෝධ වුණ අවස්ථාවයි නිර්වාණය කියලා කියන්නේ. ඒ නිර්වාණයේ ඉහළම අවස්ථාවත් ඒ ප්‍රාථමික අවස්ථාවත් විග්‍රහයේදී එක හා සමානයි. ඒක හරියට අපි ලංකාවේ නැවක් ඇවිල්ලා ගොඩ බහින තැනටම කොළොන් තොටට කියන්නේත් ලංකාව කියලා. ලංකාවේ මැද හරියට කියන්නේත් ලංකාව කියලා. කෙළවරටම කියන්නේත් ලංකාව කියලා. හරිනේ? ඒ වගේ නිර්වාණය පළවෙනි සෝවාන් මාර්ග ඵල විග්‍රහයත් සාතන් වහන්සේගේ ස්වභාව ලක්ෂණය තමයි කියපාන්නේ. මොකද එකට එක රටක් නේ එක භූමියක් නේ. ලෝකෝත්තර භූමිය. ඒ ලෝකෝත්තර භූමියේ මැද සහ කෙළවරේ කතාව ඒ වෙන දෙයක්. ඉතින් අපේ බලාපොරොත්තු ඈත්තු රහතන් වහන්සේලා කළා මේ ආසින් යන්න හදන්න නෙමෙයි. සතර පහයට යන්නේ නැතුව සසර සපවස්සේ සැරිසැරීමේ මහා හැකියාව. නිවන් දකින්න උවමනා නම් ආත්ම හතක් යන්න කලින් ඒ උමනාව තියෙනවා නම් ඒක සඵල වෙන ගුණයකුත් තියෙනවා. කැමැතිනම් පාරමිතා පුරන්න යන්න උනත් පුළුවන් මේ නිවන් දැකලා. ඔක අර අටුවා විග්‍රහයන් වලදී මේ හතම තමයි ඊට එහා යන්න බෑ කියලා ගුණයක් වගේ පෙන්නලා දීලා තිබ්බට බෝසත්වරු නිවන් දැකලා තමයි සසර ගමන යන්නේ. මම දැකලා යන්නේ. දැන් දීපංකර පාදමූලයේදී තමයි සුවේද තාපසතුමා නිවන් දැක්කේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් වීම. ඒකත් නිවනනේ. සම්මාදිට්ඨියටපත් වුණා. ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම දැකලා. නමුත් අර නිර්වාණය පස් ආකාරයකින් දිනු කළේ නැහැ. සම්මුති, පරමාර්ථ, සමාධි, නිරෝධ, පහන. දැන් මේ පහන සංඥාවට අවිල්ල කෙනෙක් නිවන් දැක්කොත් තමයි භව නිරෝධය වෙන්නේ. ඒක තමන්ම පහන සංඥා සමාධියෙන් නිරුද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ අර බට ගහලා හුස්ම සේලයින් දීලා යනකම් ඉන්නේ නැහැ. එයා විසින්ම තීරණය කළා මම නැවත කිසිම හේතුවකින් උපදින්නේ අරමුණු අවශ්‍ය කියලා පහාන සංඥාවෙන් නිරෝධ සමාපත්තියට සමවැදිනවා. ඒ සමවැදීමෙන් තමා ශරීරයෙන් නිරුද්ධ වෙනවා. එතකොටයි අපි නිවන් දැක්කා කියලා කියන්නේ. ඉතින් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් පරිදි අවසාන යුග පුරුෂයා නොවේ තවත් කෙනෙකුට ධර්ම අවබෝධය කිරීමට පුදුම උත්සාහයක නියැලෙනවා. දැන් මමත් එහෙමයි. මන් තේරුම් ගත්ත ධර්මය බොහෝම අනුකම්පාවෙන් තව කෙනෙක් දකිත්වා කියන හැමතිස්සෙම බලාපොරොත්තු වෙන කර්මකාරණා පෙන්වලා දෙනවා. මොකද ඒක තමයි අපිට දෙන්න පුළුවන් දේ මිනිස්සෙක් හැටියට කෙනෙකුට ලබා ගන්න තියෙන ඉහළම දේ එච්චරයි. නිසා ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි ඇසීම යෝනිසෝ මනසිකාරය වඩන්න දැන් ඔය මම කියලා දුන්න ඔය කාරණේම ප්‍රකට කරලා දැකපු අය ඉන්නව නිර්වාණය. සාක්ෂාත් වෙච්ච කෙනෙක් ඉන්නවා. මම ධර්මයේ තේරුම් ගත්ත මුල්ම අවධියේදී මේ ලොකු කරුණෝලිය විග්‍රහ කරන්නත් මට ඒක තේරෙන්නේ නැති සමයක් තිබ්බා. ඒ කාලෙදී මම ওই නිදර්ශනේ කියලා දුන්නා. ඇත ඒ අයින් කළාට පස්සේ නැත එයත් ගහගෙන ගියාට පස්සේ මොකද ඉතුරුනේ? දෙකම නැහැ ඊළඟට දෙකම නැහනේ ඊළඟට මොකද්ද වෙන්නේ? ඇත ඒකත් නැහැ නැත ඒකත් නැහැ ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා අහුවාම දෙකම නැහැලු. දෙක දෙක දෙකම නැහැ. ඇත ඒකත් නැහැ නැත ඒකත් නැහැ ඊළඟට දෙකම නැද්ද? ඊළඟට ටිකක් නිහඬ වෙනවා. ඒ නිහඬියාව තුළ ගැඹුරට හොයාගෙන යන්න බලන්න. ඒ නියලියාව තුල ඒ පොයින්ට් එකක් නැති අවස්ථාව නේද? ස්ථානයක් නැති අවස්ථාව නේද? උගුත් අහුවෙන්නේ නැහනේ. කියන්නේ ඇත කියලා අහුවෙන්නේත් නැහැ, නැත කියලා අහුවෙන්නේත් නැහැ, වෙන යම් ආකාරයකට අහුවෙන්නේ නැහැ. අන්න ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඇත කියලා හවුනොත් මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. නැත කියලා හවුනොත් මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. ඇත කියන්නේ කාමසුකල්ලිකානු යෝගේ නැත කියන්නේ අත්ති කිලවතානු යෝගේ. අර සම්මුතියෙන් අරගෙන ඉන්න කට්ටිය නම් මේකට විරුද්ධ වෙයි මම මෙහෙම විග්‍රහයක් කළා. ඒකත් ඇත්තයි කියලා අපි හිතමුකෝ. එතකොට ඒගොල්ලන්ගේ හිත සැනසෙනවනේ. ඒකත් එහෙම තමයි. මේකත් මෙහෙම තමයි. එහෙමනම් අන්න මධ්‍යම ප්‍රතිපදාව. වඩන්න. හා කුඹෝ අන්තේ නිදහස් වෙන සියලු අන්තවලින් නිදහස් වුණු මධ්‍යම ප්‍රතිපදාවයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අර දෙකත් කියලා ඊට පස්සේ අර වචනේ දේශනා කළා. ඒ වචනේ ගැන වැඩි කතාවක් නැහැ මොකද ඒක තේරෙන්නේ කාටවත්. උභවන්තයෙන් කියලා කියන්නේ සියලු අන්තවලින් නිදහස් වෙන. නමුත් අපේ බෞද්ධ පින්නතුන් උභවන්තයෙන් නිදහස් වෙන්නේ වෙන මොකද්ද මධ්‍යම ප්‍රතිපදාවක් හදාගෙන හිතාගෙන ඉන්නවා. බෝවන්තය කියලා කියන්නේ අර pointless කිව්වේ ඒක තමයි. ස්ථානයක් නැති කියන එක. සොයාගෙන යෑම තුල මම දුර වෙනවා. මම විසින්ම තමයි මම දුර වෙන මාර්ගයේ මම යොමු කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි බටර් කෑල්ලක් අරගෙන අපිට ඒක දිය කර ගන්න උමනා වුණොත් අපි මේ මොනවද සාස්පානට කට්ටියට දාලා ඒක රත් කරනවා. ඒක කරන්නේ අපි විසින්මනේ. නමුත් ඒක ගල් කිරීම සඳහා ක්‍රියාවලියක් නෙමෙයි ඒක උණු කිරීම සඳහා ක්‍රියාවලිය. ඊට පස්සේ අපිට මේක ගල් කරන්නත් පුළුවන්. ඒක අපි අරගෙන සීත කරන්නට දානවා. එතකොට ඒක ගල් වෙනවා. එතකොට මේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමේ ක්‍රියාවලිය කරන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් බැඳීමේ ක්‍රියාවලිය කරන්නත් පුළුවන්. ඒ නිසා උපාදාන මාර්ගයක යවන්නත් පුළුවන් මනස. නිරෝධ මාර්ගය යවන්නත් පුළුවන් මනස. ඒ නිසා බය වෙන්න එපා. ඔබ නිරෝධ මාර්ගයේ මනස යවන්න. නමුත් ප්‍රතිඵලය නිරෝධයිනේ. එතකොට එතනත් මම ඉන්නව නේද කියලා හිතන්න එපා. මම තමයි තෙඩ යොදන්නේ. නමුත් එතෙනින් අපි කරන්නේ මමත්වයේ දිය කර හැරීමකුයි කරන්නේ. මමත්වයේ මෙතන අපි අර බටර් කොටස හැටියට ගන්නෙ මමත්වය. එතකොට මමත්වයේ දිය කියලා හැරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්න බය වෙන්න එපා. එහෙම ක්‍රියාත්මක කරවද්දිත් ආ එතනත් මම ඉන්නව නේද කියලා කල්පනා කරන්න ගියොත් මොකක්වත්ම කරන්න විදියක් නැති වෙනවා. හැමොනොත් ඉතින් ඔය ඉන්න විදියටම පරණ වෙනවා. ඒ නිසා මේ ක්‍රියාත්මක වෙන්න මමත්වයේ දුරු කරන වැඩ පිළිවෙලෙන් ක්‍රියාත්මක වෙන්න. දී ඔබ ජීවිතේ ඔබේ අනිකුත් සිතුවිලි පහළ වෙනවා. රෙදි මහන්දිත් වෙනවා, කෑමෝ යන්දිත් වෙනවා, ගේ යතුපතු ගාන්දිත් වෙනවා. ඒ වුණාට ඔබේ වැඩේ නතර කරන්නේ නැහැ මේ සිතුවිලි එනවයි කියලා. ඒ වගේ ඔබේ පරේෂණය ඔබ නතර කරන්න එපා. මේ සිතුවිලි එනවයි කියලා. නෑ නෑ ඒ සිතුවිලි අපි ගණන් ගන්න නැතුව ඉන්නකොට සිතුවිලි අඩු වෙනවා. සිතවිලි ඔස්සේට බර ලබා දුන්නොත් තමයි සිතවිලි වැඩි වෙන්නේ. ආ සිතවිලි ඔව් සිතවිලි තේරෙනවා අඩු වෙනවා අපි පරේෂණේ නැඹුරුව වැඩි වෙනකොට. තේරෙනවානේ? පරේෂණේ නැඹුරුව වැඩි වෙනකොට සිතවිලි අරමුණු පේන. දැන් උදාහරණයක් වශයෙන් අපි යම්කිසි ගමනක් වේගයෙන් ඉලක්කයකට යනකොට අපිට ඉලක්කය පිළිබඳව අදහස විතරයි එන්නේ පාර දෙපැත්තේ තියෙන දේවල් ගැන වැඩි වැඩි ගන්න බලන්නේ. නමුත් දැන් අපිට පාරක ගමන් කරන්න බැහැනේ. මේ දෙපැත්තේ මුකුත් නැතුව ඒ වගේ සිතුවිලි කියන දේවලුත් ඒ වගේ දෙයක් කියලා හිතන්න. නමුත් Tamange ඉලක්කයක් තියෙනවා අරමුණක් තියෙනවා. ඒ කරා අර දේවල් වලින් අයින් වෙලා වාහනේ Tamange බේරගෙන යනවා වගේ යන්න ඉස්සරහට. තමන්ගේ පරිශ්‍රණය කරගෙන යන්න. තමන්ගේ ඉලක්කයට එහෙම නැත්නම් තමන් යන්නේ කොහටද එතෙන්ට යන්න. දැන් මෙතෙන්දී අපි නිවන කියන නිර්වාණ භූමිය මේ මතක් කරගෙන යන්නේ ඒ නිර්වාණ භූමිය සාක්ෂාත් කරගන්න යන්නේ. දැන් ඔබ නිර්වාණ භූමිය ගැන ඉගෙනගෙන තියෙන්න ඕන හොඳට. තේරෙන්න ඕනේ ඒ අදහස තියෙන්න ඕන නැත්නම් යන්න තැනක් නැහැ. මට ඕන මෙන්න මෙවැනි ස්වභාවයක් ඇති මෙවැනි ලක්ෂණයක් ඇති තනං කොහොමද ඒක අපි තේරුම් ගන්නේ අසංකාරිකයි අවිඥානිකයි නිරෝධ සහගතයි විරාගිකයි රාගය කියන්නේ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියන එක ඇලීම් ගැටීම් දෙකම නැහැ රාගයෙන් තමයි ඇලෙන්නේත් ගැටෙන්නේ දෙකම කරන්නේ රාගයෙන් එහෙමනම් විරාගිකයි නිරෝධ සහගතයි. මේ මේ සියලු කරුණෝල මෙන්න මේ මේ මේ මේ සමාන ධර්මයේ මා තුළ පහල කරගන්න මා එතෙන්ටයි ගමන් කරන්නේ. මං එතෙන්ටයි පියමන ඉන්නේ කියලා හැමතිස්සෙම ඒ තේරුම් අරගෙන ඊට සමාන නැති කිසිම තැනක අර නිවනට සමාන ගුණයක් නැති කිසිම තැනක නතර වෙන්න එපා. ඒ සියලුම දේවල් පහු කරගෙන යන්න අර නිවනට සමාන ගුණය ලං වෙන තුරුම නේද? නැත්තම් තියෙන දැන් ඔය ලස්සන කතාවකින් කියලා දීලා තියෙනවා අර පසේ බුදුහාමුදුරු කෙනෙක්ගෙන් එක මේ රජ පරම්පරාවක මේ දෙවනි මලනුවන් මේ දෙවනි මල්ලිව ඇහුවා ගිහිල්ලා මට මේ රටේ රජකම ගන්න පුළුවන් වේද කියලා. පස්සේ අහුව බැලුවාම කිව්වා බෑ අයියා ඔයාලට රජකම දෙන්නේ. අයියා ඊළඟට රජකම දෙන්නේ එයාගේ පුතෙකුට. ඔයාට මේ රටේ නම් රජකම හම්බෙන්නේ. හැබැයි තවත් රටක ඔබට රජ වෙන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් නම් ඒ රටේ ගිහින් රජ වෙන්න කියලා යවුවා. ඒ කතාවෙන් ඒ පෙන්න්නේ නිවන් මඟ. ඉතින් ඉස්සරහා ඇති රූප ඇති, ශබ්ද ඇති, ගන්ධ ඇති, රස ඇති, ස්පර්ශ ඇති, සංකල්ප ඇති ගිරි දුර්ග ඇති, මහ වරුසා ඇති, මඩ වගුරු ඇති ඔබ ඒවයි නොසෙලී ඉස්සරහට ගමන් කළොත් අන් සියල්ලගෙම නිදහස් වුණොත් ඔබට අර නිර්වාණ පුරේ නැමැති ස්ථානයේ රාජ්‍යත්වය ලබන්න පුළුවන් කියලා. ඔබට තමයි ඒ කිව්වේ. ඔබ හැමතෙම තමයි කිව්වේ. දැන් ඔබ ওই පරිශ්‍රණයේ යන්නේ ඒ රූපවල නතර වෙන්න එපා. වේදනාවල් වල නතර වෙන්න එපා. රූපයක් හම්බ වුනහම ඒකට ගහ ගහ තල තලා ඉන්න එපා. දැන් පාරේ යන මිනිස්සෙක් හම්බ වුනහම ඒ මිනිස්සයට බැන බැන ගහ ගහ ඉන්න එපා. මේ මිනිස්සයා නේද මට ඉස්සරහට හම්බ වුනේ කියලා. මේ මිනිස්සයා තැරලා යන්න. ඈ? මේ මිනිස්සයා අපේ ඇඟේ ඉල්ලෙන්නේ නැත්තම් අපිට ගැටලුවන්නේ ඒ වගේ මේ පරිශන ගමනේදී ඔබට විශාල බාධකයක් නැත්තම් ඔබ ඒව පහු කරගෙන යන්න. බාධක නැතුව, ගැටලි ගොඩලි නැතුව යන්න පුළුවන් ගමනක් නෑ. ඒ ගමන හොඳටම තමන්ගේ විඥානය තුල ක්‍රියාත්මක වෙනවා ඔය ඇති නැති ස්වභාවය බලාගෙන යන. නිකම්ම හරියන්නේ නැහැ. දැන් නිකම්ම හොම සිදුවිලි දිහා බලාගෙන හොම කියාට හරියන්නේ නැහැ. අර වගේ ධර්මකාරණයක් විමර්ශනයට ගත්තහම වේගෙන් තමන්ගේ මනසේ ඔස්සේ නැඹුරු වෙනවා. ඒකයි කර්මස්ථානයක් කියන්නේ. මෙතන කර්මස්ථානයක් කියලා කියන්නේ කර්ම නිරෝධ කරන ප්‍රතිපදාව. ඒ මොහොතේදී වැඩ වඩාත් වැඩ වඩාත් ධර්මාලෝකය කියන එක Taman තුලට එන්න පටන් ගන්නවා. අර අවිද්‍යා අන්ධකාරය කියන එක අඩු වෙනවා. පස්සේ අවිද්‍යා අන්ධකාරයට තමන්ගේ අධ්‍යාත්මය තුල මොලේ තුල සැරිසරන්න බැරුව ඒක මුළු ඇඟින්ම පලා යනවා. ආලෝකයේ උදා වීම අන්ධකාරයේ පලා යාමට හේතුවක්. එහෙම නැහැ. එහෙම නැතුව දැන් සමහර උදවිය හිතනවා මේ මමංකාරයෙන්ම මේ හිතේ තියෙන දේවල් තලලා, පෙළලා, වෙනස් කරලා පිළිකුල් කරලා එතකොට මනසේම ඇතුලේ යම්කිසි විකෘතියක් ඇති වෙනවා විතරයි. දැන් ප්‍රසන්න මානසිකත්වයෙන් ඉන්න මිනිස්සයා ඊළඟට විකෘති මානසිකත්වයකට යනවා. ප්‍රසන්න මානසිකත්වයෙන් ඉන්න මිනිස්සයා ඔන්න එක්කෝ අප්‍රියමනාප මානසිකත්වයකට එනවා. ඒක නෙමෙයි අපිට ඕන. මේ ජීවිතය අප්‍රිය කරන්න නෙමෙයි ඕන. ප්‍රියමනාප කරන්නත් නෙමෙයි ඕන. මේ අප්පිරියකම් ප්‍රියමනාපකම් සතුට බය ඔක්කොම මරිචිකා මිරිඟුවා මිරිඟුවක් ඔබට හිතෙන්නේ නැද්ද ඒක ඔබට තේරුම් ගන්න ඕන නම් ඔබේ මීට වසරකට පස්සේ ජීවිතේ පොඩ්ඩක් හිතලා බලන්න පහුවෙච්ච වසර ගාන ගැන හිතලා බලන්න ඔබේ සතුට ඔබේ දුක මිරිඟුවක් නෙමෙයි මිරිඟුවක් ඔබේ ඒ දැන් ඒ කිසිවක් දැන් නැහැ ඈ ඔබට ජීවිතේ දරා ගන්න බැරි සතුටවල් ඇවිල්ලා තියෙන දරා ගන්න බැරි දුකවල් ඇවිල්ලා තියෙන. දැන් එකක්වත් නැහැ. ඉතින් මේ මරීචි ධර්මයකට අපි මේ මෝහණය වෙන්න ඕනේ එකඟ වෙන්න ඕනේ ඒ නිසා මේ හාත්පසින් නිදහස්. ඔව් සියලු සංස්කාර අනිත්‍යයි. ඒ කියන්නේ නිට්ටය කරගන්න බෑ. ඔව්. අල්ල ගන්න නැතුව අතහරින්නෙත් නැතුව අතහරින්න. ආන්න එක තමයි තේරෙන්නේ. ඒක අසාමාන්‍යයි. සාමාන්‍ය නෑ. ඔව්. ඒ ඒ නොතේරෙන එකම තමයි හොඳ. තේරුණා නම් එතන වරදක්. තේරුණා නම් එතන සංඥා දිනන සංකාර දිනන විඥානීය වැඩ කරනවා ආ උපාදානය සිද්ධ වෙනෝ අන්තයකට වැටෙනවා. ඒක නොතේරෙනවයි කියලා කියන්නේ මොකද්ද? නොතේරෙන බව තේරෙනවනේ නොතේරෙන බව තේරෙනවා. ඒකත් අතහරිනවා. එතකොට සංඥා නිරෝධයක් ඇති වෙනවා සංකාර නිරෝධයක් ඇති වෙනවා විඥාන නිරෝධයක් ඇති වෙනවා නාම රූප නිරෝධයක් ඇති වෙනවා සලආයතන නිරෝධයක් අපිට ඕන යමක් ග්‍රහණය කරලා මේ හිත ඇතුලේ තියාගන්නද එහෙම නැත්නම් මේ ග්‍රහණය වෙච්ච දේවල් ටික වැඩි කියලා හිතලා මේව එළියට දාලා තමන්ට නිදහස් වෙන්නද ඕන. අන්න එහෙම. ඒ නිසා මම ඔබට ඉතාම පැහැදිලිව පෙන්නවා ලේසුව අතේ තියාගෙන ඉන්න දේ හිමට හැලීමම නිර්වාණයයි. එසේ නැතුව නිර්වාණයේ යනු යමක් නැත. සැහැල්ලුව කියා යමක් ලෝකේ නැත. බර මුදාහැරීම අත්හැරීම තමයි සැහැල්ලුව කියලා කියන්නේ. ඒ නිසා තමයි නිර්වාණය කියලා කියන්නේ ස්වභාව සත්‍යය. නිර්වාණය කියන්නේ ස්වභාව සත්‍යය. නිර්වාණය කියන්නේ ස්වභාව සත්‍යය. ඒක යමක් නොවේ. ඒක සංස්කාරයක් නොවේ. ඒක වර්ණයක් නොවේ ඒක රූපයක් නොවේ ඒක ශබ්දයක් නොවේ ඒක ගන්ධයක් නොවේ රසයක් නොවේ ඒකට ওই නාසාග්‍රේ හුස්ම තියාගෙන යන්නවත් මේ කය පිළිකුල් කී කියා ඉන්නවත් නෙමෙයි මේ කිං කුසල ගවේෂි මේ කුසලතාවය මේ ලෝකෝත්තර කුසලය යෝනිසෝ මනසිකාරයෙන් බලන්න කරුණා කාරණා විග්‍රහ කරලා බලන්න එසේ බැලීම නෙවෙයි මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් යම් දවසක තමන්ගේ අර සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය කියන දර්ශනය නැතුව මේ ලෝකෙ දිහා බලන්න පුරුදු වුණොත් මේ ලෝකේ ජාතික ආගමික වාර්ගික නොයෙකුත් ප්‍රභේද වශයෙන් පේන දේවල් ඔක්කොම මේව මේ සංඥාවල විඥානවල සංකල්පවල පුතඥ මිනිස්සුන්ගේ කුඩාම හැඟුම් දැනුම් කියලා තේරෙන්නේ ඒ තුල කිසි යථාර්ථයක් නැහැයි කියලා තේරෙයි. ඒ වගේම මම මෙතෙක් කාලයක් විඳ දුක සැප සිහිනයක් මායාවක් කියලා තේරෙයි. දුක සැප ඉක්මවා ඉන්ද්‍රයන් හය ඉක්මවා විශේෂ ඇසක් පහළ වෙනවා. ඒකට කියනවා සදහම් ඇස. විමුක්ති ඇස. විමුක්ති ඥානය කියලා කියනවා ඒකට. ඒක සෙලෙන්නේ අර තුන්වෙනි ඇහැ ගැන කතා කරන්නේ Hindu යෝග භාවනාවල් වල ඒක නෙමෙයි. ඒ ඇහැ ඒ අර භෞතික ලෝකේ දකින්න ඇහැ. මේක භෞතික ලෝකේ දකින්න ඇහැ නෙමෙයි. මේ මොලේ ආවරණය කරගෙන තිබුණු අවිද්‍යා අන්ධකාරය මමත්වේ රිද්මය පළවා හරලා එතන ඇති වෙනවා සත්‍ය සම්මාදිට්ඨික ගුණයක්. ඒ සම්මාදිට්ඨික ගුණයෙන් ලෝකේ දකිනවා. ජීවිතයේ දෙවෙනි කරලා ධර්මයේ පළවෙනි කරගෙන ක්‍රියා කරපු අය තමයි නිවන් දැක්කේ. ඒකට උදාහරණ කතාවක් තියෙනවා අර දහම්සොඬ රජුරුවන්ගේ කතාව. යකා කව බලපදේ කියන්නම් පනින්න රටට කඩවලු. එතකොට ජීවිත ආශාව අත්හැරීමයි බණපදේ ඇසීමයි එකවර සිද්ධ වෙන්නේ. යකා බණ නොකියුවත් කටට වැටෙන්නේ. ඒ කතාවෙන් පෙන්නලා දීලා තියෙන හැම ජීවිත ආශාව තීද්දි තියෙනවා. මේ ලෝකේ ඉන්න ලොකුම මිනිසා බවට පත් වෙන ජීවත් වෙලා ඉද්දි මැරෙන්න මැරෙන මිනිසයා ජීවත් වෙලා ඉද්දි මැරෙන මිනිසයා මරණය ඉක්මවා යන කෙනාය ආයි නොමැරෙන කෙනාය ඕන කෙනෙක් බය කරගන්න පුළුවන් බය වෙනවා මේ මේ ජීවිත ආසාව ඉක්මවා ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගත්තාම ඇයි ඕනම ඡන්දයේ මරණයට බයයි. මෙයා මරණයත් ඉක්මවා ගියපු කෙනෙක්. ගිහිල්ලා ඕනම ඡන්දයක ළඟ ඩිංගක් හිටගෙන ඉන්න විනාඩි 5 ඡන්දිය හිමින් සැලේ සෙලෙන්ඩර් වෙනවා. <laughs> දෙවෙනියට වෙනවා. හේතුව එයාට අහු වෙනවා මේ මිනිස්සයා මැරෙන්න බය නෑනේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ ශරීරයට ආදරයක් නැහැ කරුණාවක් නැහැ ඒක පිරිසුදුව තියාගන්නේ ඒකට බෙහෙත් ගන්නෙ නැහැ එහෙම කරන්නේ එකක් නෑ එහෙම දෙයක් නෑ පාරමෙදී යනවා මේ වාහන වලට අයින් වෙන්නේ එහෙම කතාවක් ඉන්නේ යාගේ දර්ශනය තුල එයා මරණය ඉක්මවා ගියපු නිසා ඒ தත්ත්වය කේ ඔව් අනිවාර්යෙන් ජීවිත ආසාව අත්හරින මොහොතේදී එයාට දැනෙනවා මට මුකුත්ම නැති වෙනවනේ. ඉතින් මමත්වයේ ඉන්න එක තව හොඳයි මේ කියලාත් හිතේවි. නෑ. මම ඊටාම ඒක වෙලාසරින් කියලා තියන්න නැත්තම් ඔය අත්තු පසුභාවි මට මොකවත් අහිමි වෙන්නේ නැහැ. ඔය තියෙන හැම දෙයක්ම පිරිසිදුව ලැබෙනවා. පිරිසිදුව ලැබෙනවා. පිරිසිදුව තියෙන දේවල් පිරිසිදුව ලැබෙනවා. මම කියන්නේ පර්ජස් 10ක 20ක අයිති අතහරින්න මුළු මහත් විශ්වයම අයිති කරගන්න කියලා. තේරුණානේ? ඔබට තියෙන්නේ බර්ජස් 20ද 30ද 40ද අක්කර 5ද 10ද ඕක අතහරින්න ඔබට විශ්වයම හම්බ වෙනවා කියලා. ඔබේ ළඟ තියෙන ওই උපාදාන කන්නස්කන්ධේ හරීම පොඩි සීමාවල් ටිකක් ඉන්නේ. ඔබට යාළුවෝ ටිකයි ඉන්නේ. මිත්‍රයෝ ටිකයි ඉන්නේ. ඥාති ටිකයි ඉන්නේ. දේපල ටිකයි තියෙන්නේ. බලය ටිකයි තියෙන්නේ. ධනෙ ටිකයි තියෙන්නේ. ওই ටික ටික තියෙන දේ අත්හරින්න අනන්ත දේ ඔබට හම්බ වෙනවා. කෙනෙකුට දැනුනොත් හදවතට දැනුනොත් ඔබේ පර්ජස් 40 තියෙන අයිතිවාසිකම වගේම අයිතියක් දැනුනොත් මුළු විශ්වයම මට අයිතියි කියලා මොනතරම් සතුටක් දැනේද ඒකයි ලෝකාධිපත්‍ය රජකෙනාට යාට තේරෙනවා මේ ලෝකෙම මගේ කියලා අපිට පර්ජස් 20ක් 30ක් දැනෙලා නෙමෙයිම මෙච්චර මේ වෙන්නේ ඉතින් ලෝකාධිපත්‍ය රජ කෙනෙකුට දැනෙනවා ලෝකෙම මගේ කියලා නමුත් මේ ධර්මාධිපත්‍ය ලැබනකොට එයාට මුළු විශ්වයම මගේ කියලා දැනෙනවා. විශ්වයම මමයි කියලා දැනෙනවා. විශ්වයම මගේයි කියලා දැනෙනවා. විශ්වයම මමයි කියලා දැනෙනවා. එතකොට හැබැයි ඉතින් මමත්වය දුරු වෙලා නමුත් මුළු විශ්වයම තමන්ගේ වගේ ලැබෙනවා වගේ සතුටක් තමන්ට දැනෙනවා. ඒ සතුට අනන්තයි. විශ්වයානන්තයි. එතකොට හිරුගේ අයිතිවාසිකමත්, සඳුලේ අයිතිවාසිකමත්, මහා පෘථුවේ අයිතිවාසිකමත් එයාතරම් පෝසත් කෙනෙක් මේ ලෝකේ කවුරුත් නැහැ. එයාතරම් පෝසත් කෙනෙක් මේ ලෝකේ නැහැ. ලෝකෙම මගේ නෝන කොටසක් මගේ නෝනෙන් නැහැ කියලා ඒක ඒක දෙන්නේ. මගේ කොටසක් නැතිනම් මගේ නෝන එකක් නැහැ. තේරුම ඔව් පත් වෙනවා. ඔව් මම මගේ කියන ස්වභාවය නැති වුණාට පස්සේ සමස්ත විශ්වයම පොදුව ඒකාකාරීකව දකිනවා. ඒක මේක අනුන්ගේ මේක මගේ කියලා බෙදෙන තැනනේ අපි ඉන්නේ. එතෙන්ට ආවහම මේක මගේ මේක අනුන්ගේ කියලා බෙදන්නේ නැහැ. ඒ නොබැදීම නිසා අර මේක මගේ මගේ කියා ගන්න මට්ටමේ සතුටටත් වැඩි සතුටක්. වැඩි ප්‍රසාදයක්. වැඩි අයිතියක් තියනවා වගේ දැනෙනවා. මගේ නොවනකොට වැඩි. ඔව්. මගේ නොවනකොට වැඩි. මගේ දෙකම නැහැ. මගේ ඔව් මේ ගැඹුරින් ඉතින් විග්‍රහ කරලා බැලුවාම මගේ කියලා මොකක් කොටසක් නැහැ. ටිකක් නම් කරගත්ත ටිකක් කියලා නැති වෙනවා. මගේ කියලා කොටසක් නැහැ. නමුත් අර ආරෝපණය කර ගැනීමක් ආරූඪ වීමක් විතරයි තියෙන්නේ මේ ඊඩම මගේ කියලා ආරූඪ වෙනවා මේ බයිසිකලේ මේ වාහනේ මේ ටික මගේ කියලා අපි ආරූඪ වෙනවා ඉතින් ආරූඪ කිරීමක් නෙමේ ලෝකේ තියෙන්නේ ඔක්කොම ලෝකේ කිසිම වටිනාකමක් නැත මිනිසා විසින් ලෝකයට වටිනාකමක් දී ඇත. දැන් මුදල කියන එකට නේ ලෝක මහා බැංකුව විසින් වටිනාකමක් දෙනවා. දුන්නාම ඒ වටිනාකම තියෙනවා. සම්මුතිය තුල තියෙන වටිනාකම් ඉහළ යනවා, පහළ යනවා. හිටියාම නැතුවම යනවා. තහනම් කරලා දැම්මොත් නැතුවම යනවා. ඉතින් ඒ ආරූඪ වීමක් විතරයි තියෙන්නේ හැම දෙයකම. හ්ම් ලෝකයා විසින් ආරූඪ කරන ඔබ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා ඔබ පරාජිත පුජ්‍යලයා ඔබ මෝඩයා ඔබ ඥානවන්තයා ඈ ඔබ ධනවන්තයා මේ ලෝකයේ විසින් කරන ලද ආරූඪවල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් සමහර අය ධන බලයෙන් ආරූඪ වෙලා ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ එතන එන්නේ දේවල් නැහැ මෛත්‍රී සාගර ස්වභාවය මෛත්‍රියක් කියන්නේ ඔව් පුජ්‍යල මෛත්‍රියක් නෙමෙයි ඒක ඔව් පුජ්‍යල මෛත්‍රියක් නෙමෙයි එතන තියෙන අර මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියන්නේ කිසිම චේතනා කර්මයක් අල්ලගෙන නැති අවස්ථාව මෛත්‍රිය නෑ මෛත්‍රිය නෑ මෛත්‍රිය නෑ එතන ලෝභේ කරුණාවත් ලෝභයක් තියෙන එතන විමුක්ත මෛත්‍රිය චේතෝ විමුක්තිය මෛත්‍රී කියන එක ඇති වෙන්නේ. හැබැයි සිතුවිලි කියන්නේ චේතනාවයි කියන්නේ දෙකක්. හොඳේ. සිතුවිලි තියෙනවා. සිතුවිලි තිබුණා සිත නැහැ. සිත නැහැ සිතුවිලි තියෙනවා. සිත නැතුව සිතුවිලි උපදිනවා. දැන් මෑණියන්ට ඔන්න මම කියන්න. මෙතන මේ මේක ඉඩම් තියෙනවනේ එකක් එකක් ඒ ඉඩම් ඔක්කොම ගෙවල් ඔක්කොම මෑණියන්ට පේනවද නැද්ද? පේනවා වර්ණත් පේනවා හැඩත් පේනවා යන ගමන් කියනවා මේක මෙච්චර වටිනවා මේක මෙච්චර වටිනවා මේක හදපු ගියා මේක හදලා නෑ ගියා නමුත් ඔය ගෙවල් ඔය දැක්කට ඕවා කවුරු හරි කඩනවා ඕවා බිඳිනවා ආයි හදනවා ඕවා විකුණනවා මෑණියන්ට ප්‍රශ්නයක් නෙමෙයිනේ නමුත් නමුත් ඔය මෑණියන්ගේ Tamanට අයිති නිවසක් තියෙනවා ඒ නිවස කවුරු හරි කෙනෙක් වෙනස් කරොත් හරි වැටමායිම වෙනස් කරොත් හරි ඔන්න කලබලයක් ඇති වෙනවා දැන් මම එතෙන්දි පෙන්වන්නම් මේ ටික හරියට මේ ඉඩමේ මේ වටපිටාවේ දකින්න දේවල් ඒවා හරියට සිතුවිලි වගේ. සිත කියන්නේ උපාදාන බලවේගය. මමයි කියලා ගත්ත ස්වභාවය. මගේ කියලා ගත්ත ස්වභාවය. ඔය සිත කියන්නේ ඒකට. සිතුවිලි කියන්නේ නිකන් ඔහේ පාවෙලා ඇතු වෙලා නැති වෙලා යන පෙන පිටු වගේ ස්වභාවයක්. දැන් මේ දැන් නගරයක උඩුමහලේ ඉඳන් පහළ බලාගෙන ඉන්නවා. කොච්චර බලාගෙන හිටියත් අර වර්ණ රූප නොයිකුත් දේවල් වාහන එහාට මෙහාට යනවා අපිට ප්‍රශ්නයක් නැහැ. ලොකු පොඩි වටින කැඩිච්ච හොඳ ඒවා වාහන යනවා. සිතක් පහළ වෙන්නේ Tamange වාහනේ ගියපු ගමන්. අන්න අපේ කාර් එක එනවා. අන්න හරේ කියන්නේ එතකොට මෙයා සිත නිරෝධ කරගත්තට පස්සේ එයාට අර ඔක්කෝම අයිතියක් කරගත්ත දේවල් හැටියට පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ උපාදාන රහිතව බලීමේ හැකියාව එතන ලැබෙනවා. එතකොට සිත නැති වෙනවා සිතුවිලි තියෙනවා ඒ දර්ශනය මත. ඒත් මුල් අවස්ථාවේදී මේ විදිහට අපි වින්නලා දුන්නත් ඒකේ අර මමත්වයේ අන්තගාමීත්වයට නොයන ගුණයයි එන්නේ. මමත්වයේ අන්තගාමීත්වයට වැටෙන්නේ නැහැ යා. ඒත් ඒ මමංකාරයේ ලක්ෂණ ගුණාංග තියෙනවා මේ රහත්භාවය දක්වාම. නමුත් එයාට ඒ දර්ශන සම්පත්තිය පහළ වෙනවා. මේවා මගේ අනුන්ගේ කියලා දෙයක් මේ ලෝකේ නැහැ අනුන්ගේ කියන එකත් බොරුවක් මායාවක් ආරූඪ කිරීමක් මගේ කියලා කියාගන්න එකත් මායාවක් ආරූඪ කර ගැනීමක් මම විසින් අනුන් කියලා කියන්නේ වෙන කෙනෙකුට අනුන් විසින් අනුන් කියලා කතා කරන්නේ මට තේරෙනවද නේ මම විසින් අනුන් කියලා කියන්නේ තව කෙනෙකුට තව කෙනෙක් විසින් අනුන් කියන්නේ මට ඔහුගේ පැත්තේ ඉඳන් බැලුවාම ඔහු මට අනුන් කියලා කතා කරනවා මගේ පැත්තේ ඉඳන් බැලුවාම මම ඔහුන්ට අනුන් කියලා කියනවා ඈ අපි මේ ඉඩමේ ඉඳන් කියනවා ඔයාටයි ඔය ඉඩම අයිති කියලා ඒ ඉඩමේ ඉඳන් එයා කියනවා ඔයාටයි ඔය ඉඩම අයිති කියලා මේ ඉඩමේ ඉඳන් කියනවා මමයි මට මේක අයිති කියලා එහා ඉඩමේ ඉඳන් එයා කියනවා ඒ ඉඩම අයිති මටයි කියලා ඇත්තටම තියෙන්නේ මමත්වයට තියෙන අයිතියක් තමයි තර තියෙන්නේ. එකක් එකක්. ඔව් නිර්වාණ දර්ශනය අවබෝධ කර ගැනීම. සාක්ෂාත් කර ගැනීම. විවිධ ගන්න බැරෙන්න පිටේන සෝපරේ දුක් වෙන තැන නැතිද නැති. ඔව්. එතකොට මම කියන්නේ මම නැත්තම් මම පින්න දැන තමයි බේරලා තියෙන්නේ. මම නැත්තම් නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ මම නැති තැන. මම නැති තැන නිවන. මමත්වේ නැති තැන නිවන. සංඥා නැති තැන නිවන. නාම රූප නැති තැන නිවන. ආ ස්පර්ශ නැති තැන නිවන. සලායතන නැති තැන නිවන. භවයේ නැති තැන නිවන. දුක නැති නැත්තන නිවන. ඇති තැනක් නැත. නමුත් උපදවාගත හැක. ඒ දර්ශනයට ආවසන්න ඔව් වැටි වැටි තමයි නැගිටින්න ඕන. ඒක පුහුණු වීමක්. පුහුණු වීමක් ඈ දැන් විවිධ බාධක තියෙනවා. දැන් ඔලිම්පික් පදක්කමක් ගන්නවා වගේ වැඩක් මේකත්. ඈ දුවන කෙනා දුවල දුවලම පුරුදු වෙනවා. පනින කෙනා පැනලා පැනලම පුරුදු වෙනවා. පීනන කෙනා පීනල පීනලම පුරුදු වෙනවා. ඒ වගේම මේ අසඤ්ඤත, අවේදිත ඒ නිර්වාණය එලෙසම බලලා බලලා ඒක ප්‍රගුණ කරලා ඒ தત્ත්වයේ උපරිම අපි තුල වඩ아가න තමයි අපි මේ தત્ත්වයට පාත්‍ර වෙන්නේ. ඔබ මතක තියාගන්න ඔබ ඉක්මවා යුතු මෙන්න මේ ධර්මදා. රූපය ඉක්මවන්න, වේදනාව ඉක්මවන්න, සංඥාව ඉක්මවන්න, සංකාරය ඉක්මවන්න, විඥානය ඉක්මවන්න. මේ හයම එකවර ඉක්මවන්න. ඉක්මව වූ අවස්ථාවේදී ඔබට සියල්ල වැටහුණා වෙනවා. ඔබ සියල්ල ප්‍රත්‍යක්ෂ කරගත් කෙනා වෙනවා. ඔබ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම විශිෂ්ටතම පුජ්‍යලයා බවට පත් වෙනවා. චූලපන්තක හාමුදුරන්ට දුන්න රෙදි කෑල්ලක් මුකුත් විග්‍රහයක් නැතුව එයා ප්‍රගුණ කළා ඒක. ප්‍රගුණ කළ නිසා අවබෝධයටපත් වුණා. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපිට අපිට අපිටත් ඒ ඒ වැඩි කලබලයක් නැතුව ඒ ගැන මේ කරන්නේ නැතුව මේ ක්‍රියාවලිය කරොත් ගමම් මග ගියොත් නේද අර පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා පඬිතයා ඒ දණ්ඩේ දිගමනින්න හදනවා පළලමනින්න හදනවා ඒක ඒක වැඩනේ යන්නේ නැතුව ඒ දණ්ඩ ඒක අර පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියන්නේ ඉතින් එහෙම එච්චර කතන්දර ටිකක් නැතුව දෙන දේ කරගෙන ගියා නම් නිවන් දකිනවා. ලොකු මහාචාර්ය මේ විග්‍රහයකට යන්නේ නැතුව මේ අදාළ ක්‍රියාවලිය යෙදුණා නම් ඉන්දර දකිනවා ඈ. දැන් ලී දෙකක් ඇතුළුවාම ගිනි ඇවිල්ලා ගන්න පුළුවන් කිව්වහම මේ ක්‍රියාවලිය යෙදෙන්නේ නැතුව කෙනෙක් නේද? දිගින් දිගටම මේ විග්‍රහ කරන්න පටන් ගත්තොත් මේක විද්‍යාත්මක સિદ્ધාන්ත හොයන්න ගියොත් එහේ මෙයාට ගින්දර උලව ගන්න හම්බෙන්නේ නැහැ. නිසා ක්‍රියාවලිය යෙදෙන්න. ක්‍රියාවලිය යෙදෙන්න. එච්චරයි. නිවන මේකයි හරකයි කියලා අනුමුණු කරන්න බෑ. අවබෝධ ප්‍රත්‍යක්ෂ වීමයි ඒ නිර්වාණය අවබෝධ වීමයි ඒ ස්වභාවය දැනීමයි සියල්ල එකවර සිද්ධ වෙන්නේ පෙර මොනම විදියකින්වත් හිතන්න බෑ මොකද හේතුව කොයි බහරි තියෙන දෙයක්වත් යම්කිසි වස්තුවක්වත් නොවන නිසා. දැන් ඔය ටික ප්‍රගුණන් කරන්න ගෙදර ගිහිල්ලා ඒ ප්‍රගුණ කළොත් ඔබට ඒ ශක්තියන ඔබ තුළ වැඩේවි. සමහර විට සම්පූර්ණත්වයට උනත් ඔබපත් වෙන්නත් ඉඩ තියෙන ඔබේ තියෙන තහම් කුසලතාවේ අනුව. ඒ නිසා හිං කුසල ගවේසි බවටපත් වෙනවා. එන හැම දිනාටම ජීවිත සත්‍ය අවබෝධ කරගන්න වාසනාව භාග්‍ය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සාදු සාදු